ඊළඟට මේ පැනයක් සටහන් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ එදිනදා ජීවිතයේ අපට ඇතිවන කායික වේදනා බොහොමයකි. ඒ අවස්ථාවේදී නිවැරදි අයුරින් මානසිකාරය පවත්වා ගැනීමට පිහිටක් වන ලෙස දෙපා නැමද ඉල්ලා සිටිනවා. එතකොට එදිනදා ජීවිතයේ මතුවෙන කායික දුක් වේදනා වලදී අපි කොහොමද නිවැරදිව මානසිකාරය පවත්වන්නේ කියලා. ඉතින් ඒක පුහුණුවත් එක්ක තමයි අපිට දියුණු කරගන්න වෙන්නේ. මුලදී මුලදී අපි උත්සාහ කරන්න ඕන පුංචි පුංචි කායික වේදනාවක් වලදී දැන් දරා ගන්නවා කියන එක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. දරා ගන්න එක ඉවසන එක අපිට ඒකේ සීමාවක් තියෙනවා. යම් සීමාවකදී දරා ගන්න බැරුව යනවා. ඒක නෙමෙයි අපි පුහුණු කළ යුත්තේ වේදනානුපස්සනාවයි අපි ප්‍රගුණ කරන්න ඕන. වේදනානුපස්සනාව ප්‍රගුණ කරනවා කියලා කියන්නේ ඒ වේදනාව තියෙන තැන එහෙමම තියෙන්න ඇරලා තමන් පිට ඉඳලා ඒ දිහා බලා ඉන්නවා වගේ. ඒ කියන්නේ ඒක ඒක තමන් මනසින් විඳින්නේ නැතිව වේදනාව දැනෙනවා තමන්. පස්සපච්චා වේදනා. ඒක රහතන් වහන්සේටත් ඇති වෙනවා. හැබැයි වේදනාපච්චා තණ්හා. ඒ වේදනාව නිසා ඇලීම් ගැටීම් ඇති කරගන්න නැතුව අපිට පුළුවන් ද ප්‍රඥාවෙන් විදර්ශනා නුවණින් ඒකේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලමින් හේතුඵල වශයෙන් ඒක කොහොමද ඇති වෙන්නේ කියලා දකිමින් හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් එහි ස්වභාවය අධ්‍යයනය කරන්න පුළුවන්ද ඒකත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ පැටලෙන්නේ නැතුව අන්න ඒ සඳහා අපි පුහුණුවක් ඇති කරගන්න ඕනේ. ඒක තමයි වේදනානුපස්සන සතිපට්ඨානය කියන්නේ. ඉතින් අද කාලේ ගොඩාක් දෙනා කරන්නේ වේදනා වේදනා වේදනා වේදනා කියලා වචනේ සිහි කරනවා. ඉතින් එහෙම සිහි කරන්නේ මොකටද කියලා අහුවොත් ඒ වේදනාව නැති කරගන්න. ඇයිද නැති කරගන්නේ? ඒක අමාරු නිසා. ඉතින් අමාරුයි කියලා කියන්නේ ඒක විඳින නිසා. එතකොට ඒ හුඟක් දෙනා වේදනානුපස්සනාව කියලා වේදනාවත් එක්ක පොරාල්ලන එක තමයි කරන්නේ. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. වේදනානුපස්සනාවේදී අප විසින් කළ යුත්තේ ඒක නිකන් වෙන තැනක තියෙන දෙයක් වගේ. උපකරණයක් දිහා බලා ඉන්නවා වගේ. දැන් අපිට ඒක සම්පූර්ණයෙන් සංවේදීව දැනෙනවා. ඒ දැනෙන එක දිහා එළියේ ඉඳන් බලා ඉන්නවා වගේ බලා ඉන්න උත්සාහ කරන්න ඕනේ වේදනාව තියෙන තැන තියෙන්න දැන් අපි හිතමු අපේ හිස එකක්කමක් කියලා. එතකොට හිස එකක්කම හිස ඇතුලෙන් කොතනක හරි එහෙම නැත්නම් සමස්තය තුල අපිට දැනෙනවා. දැන් ඒක අරමුණු කරමින් කාය විඥාන පහළ වෙනවා. එතකොට අපට ඒක හොඳට ප්‍රකටව දැනෙනවා. දැන් මේ දැනෙනකොට මේ දැනෙන වේදනාව හිසේනේ දැනෙන්නේ. ඒකේ තියෙන තැන තියෙන්න ඇරලා Taman ඒක අස්සට රිංගලා විඳිනවා වගේ විඳින්නේ නැතුව නිකන් එළියේ ඉඳලා ඔළුව දිහා බලාගෙන ඉන්නවා වගේ සිහිය පිහිටුවාගෙන ඒ දිහා බලන්න උත්සාහ කරන්න. ඉතින් ඒක මුලදි මුලදි අපිට එකපාරට අමාරුයි කරන්න. හැබැයි පුහුණු වුණොත් අපිට ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඇත්තටම සිහිය පිහිටවා ගන්නවා කියන්නේ මොකක්ද කියලා අපිට හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම තේරුම් ගන්න ගන්න ප්‍රමාණයට අපිට වේදනාව කොච්චර බරපතල වුණත් අපිට ඒක අර විදිහට එළියේ ඉඳන් බලනවා වගේ බලන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මාරාන්තික වේදනාවක් වුණත් අපට ගැටලුවක් නැහැ. අපට පුළුවන් වෙනවා ඒක දිහා බලාගෙන ඉන්න විදර්ශනා කරන්න. ඉතින් ඒක ටික ටික පුහුණු කරනවා. එක පාට බරපතල ඉවසන්න බැරි වේදනාවක් අරගෙන එක පාට එහෙම කරන්න බෑ. ඒ වගේ ඔව් ඒ වගේ දරන්නට බැරි අවස්ථාවක් එනවා නම් ඉතින් සමත ක්‍රමය පාවිච්චි කරන එක තමයි කරන් තියෙන්නේ. කියන්නේ වෙන මොකක් හරි අරමුණක් කෙරෙහි අවධානය යොමු කරගෙන බුදු ගුණ හරි නැත්නම් වෙන මොකක් හරි දෙයක් නැවත නැවත සිහි කරන්න. ඉතින් විදර්ශනා කරන්න හරියට ඒක දිහා අවධානය යොමු කරන්න නම් අපි පුහුණු වෙන්න ඕන ටිකෙන් ටික සතිපට්ඨානය කියන එක වේදනානුපස්සනාව. ඔව් මොකක්ද අහන්න ලෑස්තිනේ? අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඔය බරපතල වේදනාවක් කියන එකේදී දැන් හුස්ම ගන්න එකත් නිකන් අමාරුයි වගේ වුණොත් ඒ වෙලාවටත් ඉන්න පුළුවන් නම් ඉන්න එක ප්‍රශ්නයක් නැද්ද ඒ කියන්නේ මෙහෙමයි දැන් හිර කරගෙන දරාගෙන දත් පිටිකාගෙන ඉවසගෙන ඉන්නවා කියන එක වැඩක් නෑ ඒක නෙමෙයි අපි පුහුණු කරන්න ඇත්තේ ඒක දිහා බලන් ඉන්නට ඒක දිහා බලන් ඉන්න හරියට අපිට පුරුදු වුණොත් හැකි වුණොත් එතනදී ගොඩාක් ගැටලු විසඳෙනවා ගොඩක් ගැටලු විසඳෙනවා කියලා කියන්නේ දැන් අපිට මතකයි අපි එක අවස්ථාවක භාවනා කරනකොට කකුල නමාගෙන ඉන්නකොට ඒ තට්ටම බිමට හිටලා තියෙන තැන තද බල වේදනාවක් මතුවුණා. එතකොට ඒක මෙනෙහි කළා මෙනෙහි කළා වේදනා වේදනා කියලා කොහොමවත් ඒක නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ අන්තිමට S දෙකෙන් කඳුළු වැටෙන මට්ටමට මේ වේදනාව. දැන් මට නැගිටලා දුවන්න හිතෙන මට්ටමට. නමුත් අපි සමෝහ භාවනාවක හිටියේ නැගිටින්න හෙල්ලෙන්න මොකක්වත් කරන්න විදිහක් නැහැ. ගුරුවරයාත් ඉදිරියේ වාඩි වෙලා ඉන්නෝ. ඊට පස්සේ අන්තිමට මම මෙනෙහි කරලා මෙනෙහි කළා මට දැන් වේදනා වේදනා කියන එක මනසින් සිහි කරගන්නත් බැරි මට්ටමට මම කායිකවත් මානසිකවත් දුර්වල වෙනවා. මට දැන් තරහයි දුකයි ඔක්කොම එනවා. දැන් මගේ කය ගැනම මට තරහක් එනවා. මට මා ගැනම ලොකු දුකක් එනවා. ඒ අතරේ මම වේදනාව වේදනාව කියලා මේක මෙනෙහි කරන්න උත්සාහ කරනවා. අන්තිමට මේ ඔක්කොම එකට පටලැවිලා මට මොකක්වත් කරගන්න බැරි තැනකට ආවා. ඊට පස්සේ මම කල්පනා කළා දැන් මෙතන නිකන් කැඩෙයි වගේ මට දැනෙනවා. ඊළඟට නිකන් මුළු ඇඟම පුපුරලා විනාශ වෙයි වගේ දැනෙනවා. හරියට අර බැලුම් බෝලයක් පුම්බලා පුම්බලා අන්තිම වෙනකොට අපි S2 තද්ද කරගෙන පුම්බන්නේ දැන් පුපුරයි දැන් පුපුරයි කියලා. අන්න ඒ වගේ මට්ටමකට මට දැන් තේරෙනවා කයේ පීඩනය. සහ මානසික පීඩනය. ඉතින් අන්තිමට මට මොකක්වත්ම කරන්න දෙයක් නැති තැන මම තීරණය කළා පිපුරුවොත් පිපුරුපොදෙන් මැරුණොත් මැරිද්දෙන් කැඩුනොත් කැඩිද්දෙන් මම භාවනා කරන්නෙත් නෑ මොකක්වත් කරන්නේ මට මෙතනින් එහාට නම් මොකක්වත්ම කරන්න බෑ කියලා සියල්ලම මනසින් අතහැරියා. ඒ සියල්ලම මනසින් අතහැරියට පස්සේ අමුතුම දෙයක් වුණා. ඊට පස්සේ මට S2 දෙකෙන් පෙනෙන්න වගේ මනසට පෙනෙන්න ගත්තා අර වේදනාව ඇති වෙන තැන. දැන් කය කොහෙ තියනවද කියලා වාඩි වෙලාද ඉන්නේ හිටගෙන දින්නේ නිදාගෙන දින්නේ කියලා කයේ ස්වરૂපයක් කොහොමද තියෙන්නේ කියන එක මට කිසිම ගැටලුවක් නැහැ. මොකද එහෙම කයේ බරක්වත් මොකක්වත් දැනෙන්නේ නැහැ. දැන් අර වේදනාව විතරයි දැනෙන්නේ. අර මෙතෙක් දැනුණා වගේම පැහැදිලිවම වේදනාව දැනෙනවා. හැබැයි දැන් වේදනාව දැනෙනවට වඩා මට දැන් තියෙන්නේ නිකන් ඇස් දෙකට පේනවා වගේ එකක්. දැන් මම නිකන් එළියේ ඉන්නවා එළියේ ඉඳගෙන එහෙම නැත්නම් මම එක තැනක ඉන්නවා එක තැනක ඉඳලා ඉස්සරහා සිද්ධ වෙන දේ දිහා බලා ඉන්නවා වගේ. දැන් හැබැයි සම්පූර්ණයෙන් අර වේදනාවේ ස්වરૂපය මට දැනෙනවා හොඳටම මනසට. එතකොට හරියට අර බුරුම කටුවකින් විදිනකොට ඇතුළට ඇතුළට கிඳා බහගෙන යනවා වගේ අර නහර ඇට ඇට මිදුළු දක්වා මේ වේදනාව ඇතුළට බහින හැටි හරියට නිකන් අර බමර චක්‍රයක් කරකවනකොට කැරකෙනකොට තියෙන්නේ අන්න ඒ වගේ නිකන් වායු සුලියක් වගේ ඇතුළට විදගෙන විදගෙන බහිනවා වගේ දැන් මට නිකන් ඇස් දෙකට හොඳට පැහැදිලිව පේනවා වගේ මනසට පේනවා ඒ වෙලාවේ මට තිබිච්ච සතුට සැහැල්ලුව සුවය කොච්චරද කියන්න බෑ හැබැයි වේදනාවත් කිසි අඩුවක් නැතුව අර තිබුණු විදිහටම තියෙනවා එතකොට වෙන කිසිම අරමුණක් නැහැ ඒක දිහා එහෙමම ඕනනම් සති ගාණක් වුණත් බලාගෙන ඉන්නට පුළුවන් තරම් කායික සැහැල්ලුවක් මානසික සැහැල්ලුවක් ඒකාග්‍රතාවයක් ඒ වගේම සතුටක් සුවයක් ඒ සියල්ලම ගතට සිතට දැනෙනවා අර වේදනාවත් එහෙම්මම දැනෙනවා එදා තමයි මම ජීවිතේ පළවෙනි වතාවට වේදනානුපස්සනා සතිපට්ඨානය කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගත්තේ ඉතින් ඒක ඒක එහෙම අත්දකින්න පුළුවන් උනේ අර සියල්ලම මනසින් අතහැරියට පස්සේ. එතෙක් අපි මොකක හරි එල්ලිලා මේක මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා අපට ඕන විදිහට දේවල් කරන්න දඟලනවා. ඒ කරන්න දඟලනවා කියලා කියන්නේ ඒවා සංස්කරණය කරන්නයි උත්සාහ කරන්නේ. අර සිද්ධ වෙන දේ බලන් ඉන්න එක නෙවෙයි. එතකොට අපිට සිහිය පිහිටලා නැහැ. අරවත් එක්ක එල්ලිලා. එතකොට හැඟීම් වශයෙන්, ඇලීම් ගැටීම් වශයෙන් අපි ඒක භුක්ති විඳිනවා. ඒ නිසායි අපි දඟලන්නේ ඒක වෙනස් කරන්න. ඉතින් එතනට මනස ගේන එක පහසු කාර්යයක් නෙමෙයි. හැබැයි හුරු කළොත් බැරි කමක් නැහැ අපිට ඒ தત્ත්වය පුහුණු කරන්න පුළුවන්.